තව ප්‍රශ්නයක් මේ අන්තරා පරිනිබ්බායි. ඒකයි අන්තරා පරිනිබ්බායි කියලා තියන්නේ. ඒක අන්තරා පරිනිබ්බායි කියන වචනේ තියෙන්නේ. අන්තරා පරිනිබ්බායි සහ පච්චිම බයික කියන වචන දෙකෙන් මේ පෙන්න කාරණා දෙකයි මේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ ඒකේ ස්වභාවය මොකද්ද කියලා අහනවා. සෝවාන් වූ කෙනෙක් අනිකුත් මාර්ග වලවලට පත් නොවි පිරිනවන් පානවා නම් කොහෙන් පිරිනවන් පානවා කියන වචනේ වෙනම තෝරා ගන්න ඕනේ. පිරිනිවන කියලා හිටන් කියන වචනයක් තියෙනවා. ඒ කියන්නේ නිර්වාණ කියන වචනේ නිබ්බාන කියන වචනේමයි නිර්වාණ කියලා කියන්නේ. ඒකෙම ස්වභාවය. කෙලෙසුන්ගෙන් සහ මුලින්ම දුර වෙලා ගියා නම් කෙලෙස් පොඩ්ඩක්වත් ඉදිරියට නැතුව ගෙවිලා ගියා නම් ඒක තමයි පිරිනිවන් කියන්නේ. යම් කිසි කෙනෙක් මරණාසන්න වෙනකොට රහතන් වහන්සේ නමක් නම් ඒ මරණාසන්න අවස්ථාවේදී කෙලෙස් මාත්‍රයක්වත් උන්වහන්සේ ළඟ නැහැ. අවිද්‍යා තෘෂ්ණා මාත්‍රයක්වත් ඉතුරු නැහැ. ඒ නිසා ඒ ටික ඉතුරු නැතුව ඒ නිසා අනුපතිශේෂ පරිනිර්වාණය කියලා අපි ඒකට කියනවා. එතකොට ඒ වගේම ඒක සිද්ධ වෙන්නේ බුදුවරයන් වහන්සේලා රහතන් වහන්සේලා පසේ බුදුරයන් වහන්සේලා කියන අයට. එයි මෙහා ඉන්න අය කෙලෙස් තියෙනවා. එතකොට මේ කෙලෙස් තිබුණත් යම් කිසි බුද්ධලෙක්ගේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. යම් කිසි තැනක උපදින්න හේතු වෙන්න ක්‍රමවේදයක් තියෙනවා මේ චන්දරාගය මුල් කරගෙන. කාමරාගයේ තියෙන තාක්කල් කාම ලෝකේ උපදිනවා. කාම උපාදානයෙන් කාම භාවයේ ලබලා උපදිනවා. කාම තණ්හා, කාම උපාදාන, කාම භව, කාම ජාති. ওই ක්‍රමයට කාම ලෝකේ ඉපදීම ඔහුට සිද්ධ වෙනවා. රූප උපාදානයක් තියෙනවා නේනම් රූප භව. දැන් කාම යම් කිසි කෙනෙකුට කාම රාග ව්‍යාපාද කියන දෙකක් දුරු කරපු අනාගාමී කෙනෙක් හිටියොත් ඒ අනාගාමී කෙනා තව රූප රාග අරූප රාග දුරු කරලා නැති නිසා රූප ලෝකයේ හෝ අරූප ලෝකයක උප්පත්ති ලබන්න පුළුවන්. ඒ මොකද රූප රාග අරූප රාග දුරු කරලා නැති නිසා. යම් අත්භවක ඉන්න අතරෙදී මේ විදර්ශනා මාර්ගයේ ටිකෙන් ටික වඩනකොට ওই රූප රාගයයි අරූප රාගයයි කියන දෙක ක්‍රමක්‍රමයෙන් හීන වෙන්න පටන් ගන්නවා. <clears throat> ගෙවිලා යනවා. මේ ගෙවිලා ගිහිලා හිටන් රූප උපාදානයක් හදන්න බැරි වුණොත් ඒ මට්ටමට බලවත් නොවුනොත් එයාට උපදින්න හේතුවක් නැහැ මතුවට. මතු උපදින්න හේතුකාරක වන්නා වූ උප්පත්ති පටිලාභී සංයෝජන නැතුව යනවා. මේ සංයෝජන අතර තියෙනවා. සසර ඉපදින්න හේතු වෙන උප්පත්ති පටිලාභී සංයෝජන කියලා එකක්. භව පටිලාභී සංයෝජන කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි බුද්ධලෙක් මේ ඉන්න එකේ තව ඉන්න ආසාවක් තියෙනවා. බලාපොරොත්තුවක්. හැබැයි මේ බලාපොරොත්තුව සඵල වෙන විදිහට උපාදානයක් නැහැ ලව තවත් නව අත්බැවක් ලබන්න. ඒ කියන්නේ නැවතත් අත්බැවක් ලබන්න හේතු නැහැ. <coughs> අන්න එහෙම ස්වභාවයක් ඇති වෙනවා. අන්නේ ඇති වෙන වෙලාවට යම් කිසි කෙනෙක් මලොත් එහෙම. ඊට කාම රාගය නැති නිසා කාම ලෝකෙ උපත් වෙන්න හේතු නැහැ. රූප රාගයි අරූප රාගයි දෙකම නැති නිසා රූප ලෝකේ හෝ අරූප ලෝකේ උපත් වෙන්න හේතුත් නැහැ. එතකොට කියනවා uppati පටිලාභී සංයෝජන ප්‍රහීනයි. හැබැයි භවයේ තුල ජීවත් වීමේදී තව ආවිසත් ඉදිරියට තියෙනවා භවයේ පැවැත්මට. ඒ කියන්නේ මේ manussත් භවයෙන් ඉපදිලා මැරෙනකොට තව කර්මක්ෂය වෙලා නැහැ. කර්ම බලවේගී ඉදිරියටත් තියෙනවා. එහෙනම් භවයෙන් බිදහරින්න පුළුවන්කමකුත් නැහැ. අන්න නිසා භවපටිලාභීත්වයේ තියෙන නිසා පිරිනවන් පාණ්ඩ විදිහකුත් නැහැ. මතු උපදින්න විදිහකුත් නැහැ. අන්න එහෙම අවස්ථාවක් එනවා. ආපුහා මොකද වෙන්නේ? ඒ අත්බැවේ ඉතුරු ටික අර අද නොපිළිගත් අන්තරාභව කියන එකේ ගෙවනවා. අන්න එක තමයි අන්තරා පරිනිබ්බායි කියන වචනේ තේරුම. අන්තරා පරිනිබ්බායි වෙනවා කිව්වේ අන්න අතර පිරිනිවන හැකියව කාරණේ. දැන් ওই කාරණේ ගන්න නැතුව වෙනස් කරලා තිනවා ඔය විග්‍රහ කරන සිංහල විග්‍රහජන පොත්වල. නමුත් අන්තරා පරිනිබ්බායි කියන කාරණේ ඊළඟ උප්පත්ති පටිලාභේ නැති නිසා මෙහෙම මැරුණාම මස්ලේකයි මලා. උපදින්න තැනකුත් නැහැ. උප්පත්ති පටිලාභේ නැති නිසා. පිරිනිවන් පාන විදිහක් නැහැ. මාන උද්දාච අවිද්‍යාව කියන සංයෝජන තුන ඉවර කරපු නැති නිසා. ඒකයි සිද්ධ වෙන්නේ. නමුත් මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ සංයෝජන තුරට උප්පත්තියක් ලබා දෙන්න බෑ මතු උප්පත්තිය. මතු උපතක් ලබා දෙන්න ශක්තියක් නැහැ. මාන උද්දච්ච අවිද්‍යාව කියන ඉතුරු වෙන අනුසය ධර්මවල. රූප රාග අරූප රාග තියෙනකන් විතරයි රූප ලෝකේ අරූප ලෝකේ උප්පත්තිය ලබා දෙන්නේ. ඉතින් උප්පත්ති පටිලාභී සංයෝජන තුනී වෙලා ගිහිල්ලා අවසාන මොහොත අරියත් මාර්ගයයි පිරෙන්න තියෙන්නේ. මාර්ගයේ පිරුණා නම් කොයි මොහොතක හරි මාන උද්දාච අවිද්‍යා බෙදිලා ගියා නම් අරිහතේටපත් වෙනවා. අරිහතේටපත් වෙලත් නැහැ. නමුත් දැන් මේ කයයි කාලෙත් ගෙවිලා ඉවරයි. දැන් මෙතනින් මිදුරාම අර කර්ම භවයේ ඉවරත් නැහැ තව. කර්ම භවයේ ශක්තිය තියෙනවා. අන්නේ තමයි අන්තරා භවිකකින් සත්‍යයෙන් ඉන්නේ. අන්තරා භවය කියලා එකක් පිළිගන්නේ නැහැ කියලා ගන්නවා තෙන්ට. ඒ කතාව වෙන කතාවක්. මේ ඉන්නේ සත්‍ය මේ ගන්ධබ්බ අද්භව හා සමාන එකක්. ඉතින් ඒකේ ගත කරනවා ඒ කාල සීමාව. කාල සීමාව අවසානයේදී මොකද වෙන්නේ? අර ප්‍රතිසන්දියක් ලබා දෙනකොට තිබිච්ච ශක්ති විශේෂය තමයි අර චුතියෙන් පස්සේ අර අන්තරා බයික කිව්වතන ගෙව්වේ. ඒකේ අවසාන වෙච්ච උනාට පස්සේ දැන් මොකද එත සිද්ධ වෙන්නේ? අන්න එතෙන්ින් එහාට යන්න පුළුවන් කමක් නැහැ උප්පත්තියකුත් නැහැ මතුවට. තියෙන භවයේ අවසානයත් කෙලවර වෙන්න ඕනේ. අන්නේ කෙලවර වෙන අවස්ථාව වෙනකොට ඒ අවසාන අධ්‍යාය වෙන්නත් ඕනේ. පස්චිම භවිකයි. අරිහත්ත්වයටපත් උනේත් නැහැ. ඒ කියන්නේ සියලු කෙලෙස් සාමුලින් දුරු කළා ඉවරත් නැහැ. හැබැයි සියලු කෙලෙස් දුරු කළා ඉවර නැති වුණාට මතු උප්පත්තියක් හට ගැනීමට තියෙන කෙලෙස් ඉවරයි. ගినాපු උපත්ය පවත්තන තියෙන බලවේගෙත් ඉවරයි. එහෙනම් එයාට සිද්ධ වෙන්නේ අවසානයේ ගමන කෙලවර වෙන එක. එයාට කියනවා පස්චිම භවයෙන් ඉවර කළා. අනුපතිශේෂ නිර්වාණය කියන්නේ අරිහත්වේ. අරිහත්ත්වයටපත් වෙලා හිටියනම් ඒ අරිහත්ත්වයටපත් වෙච්ච කෙනාට ඉතුරු වෙන්නේ නැහැ කෙලෙස් පොඩ්ඩක්වත් එයා තමයි පරිනිර්වාණ කියන්නේ. පිරිනිවන කිව්වේ ඒකයි. එහෙම කෙනාට මරණයේදී අර භවගාමී කර්මය කොච්චර ඉතුරුලා තිබුණත් ඒ මොහොතේම ඒක බිඳිලා යනවා. ඒ මොහොතේම ඒ අත්බැව අතුරු දහන් වෙනවා. ඒකයි ඒ හේතුයින් පරිණිරවාණයෙහි ඔය කියන්නා වූ අන්තර මේ පස්චිම භවිකත්වය කියන්නේ දෙකක් ওই විදිහට දකින්න ඕනේ ඒක. මේක ඉලියා තියෙන පස්චිම අබිනිබ්බත්තිය කියලා ඒක එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අබිනිබ්බත්තිය කියලා වචනයක් නෙමෙයි. පාච්‍යම භවික ඒකයි තේරුලා ගන්න ඕනේ. දැන් මේක තමයි කිව්වේ අනිකුත් මාර්ගඵලවලටපත් නොවි මේ කියන වචනේ පෙන්වෙත් ඒකයි. ඉතින් සෝවාන් වෙච්ච කෙනෙක් සමහරලාට අනික් මාර්ගඵලවලටපත් වෙලා කියන්නේ ඔය ක්‍රමයට අහක් වෙලා යන කාලයක් තියෙනවා. මාර්ගඵලයන්ටපත් වීමදී කාමරාග යව නැති වෙනවා නෙමෙයි. යම් මරණාසන්න මොහොතකදී ওই ටික පූර්ණ වෙනවා. දැන් හුඟ දෙනෙක් සෝවාන් වෙලා හිටියත් ඇති. තවත් හොඳට බණහලා දහම් පුහුණුවක් ලැබලා හැම තිබුණා නම් විදර්ශනා වැඩලා හැම තිබුණා නම් මරණාසන්න මොහොත එනකොට ඊටාම සුළු මොහොතක සකෘදාගාමීලා අනාගාමීලා අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරන්න පුළුවන්. සෝවාන් වෙලා විතරේ අවසාන මොහොත එනකන් හිටියේ. අවසාන මොහොතේදී ඇයිපියේ ගහන මොහොතත් ඇති ඔය ටිකට. සකෘදාගාමීලා අනාගාමීලා අරිහත්ත්වයටපත් වෙලා කෙලවර කරන්න පුළුවන්. සමහරලාට සෝවාන් වෙලා විතරයි ඉන්නේ. මරණාසන්න මොහොතේදී අනාගාමී මාර්ගයෙන් චුත වෙන්න පුළුවන් ඉතින් නිකන් ගිහිල්ලා. එහෙම වුණොත් එයා ගිහින් උපදින්නේ සුද්ධාවාසයක. සමහර කෙනෙක් සෝවාන් වෙලා ඉන්නවා. මරණාසන්න මොහොතේදී සකුරුදාගාමීලා එතනින් චුත වෙන්න පුළුවන්. මොකද මරණාසන්න මොහොත කියන එක යම්කිසි ඵලයක් ලැබලා තිබුණා නම් ඒක දීප්තිමත් වෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේ හැටි එහෙමයි. ඒ නිසා තමයි මේ මොහොතේදී අමතර ඵලයක් ලබන්නේ. මේක විශේෂ අවස්ථාවක් බෞද්ධයින්ට ලැබෙන. සෝවාන් වෙලා හිටපුවාය, සකෘදාගාමි වෙලා හිටපුවාය මරණාසන්න මොහොත එනකොට. ඒ මොහොත ඉක්ම යනවා අනාගාමි වෙනවා. එක හරිහත් වෙනපත් වෙනවා. එහෙම අවස්ථා ලැබෙනවා. ඉතින් සමහර අය ඒ තියෙන සත්‍යෙමත් හිත වෙනවා. ඒකයි ඒ කාරණේ. ඉතින් ඒ නිසා තමයි මේ අර කියන විදිහට අපි අර පස්චිම භාවික චිත්තය කියන එක හට ගන්න පුළුවන් වෙනවා කිව්වේ මේ සෝවාන් වෙලා හිටපු කෙනෙක් මෙහෙම ඉඳලා කොයි මොහොතක හරි මරණාසන්න මොහොතක් එනකොට අර මැරෙන්න ඉසෙල්ලා සකෘදාගාමීලා අනාගාමීලා අරිහත් මාර්ගයේ වැඩිලා ඵලිය ලබන්න ඉසෙල්ලා රූප රාග අරූප රාග දෙකත් ඉවර කරලා හැම මලොත් එහෙම මාන උද්දාච්ච අවිද්‍යාව තව ඉවර වුණේ නැත්නම් එහෙම අන්න එයා උපදින ගිහිල්ලා අර අන්තරා පරිනිබ්බායි කියන කොටසේ ඕක තෝරා ගන්න ඕනේ හැම දෙයක් ගැඹුරු දෙයක් ඔය තියෙන්නේ. ඒතකොට සෝවාන් කෙනා කිය තව එහාට අත්බැව් දිගට දිගට යන්නේ නැහැ. ඉතින් ඒතකොට යාර උපදින්න තැනක අවසානයේ බලනකොට රහත් වෙලත් නැහැ. මේ ලෝකයෙන් ඉඳලා ඉතින් මේ මස්ලේ කය ගැඩෙනකොට විදෙනකොට මේ පිරිනවම් පාන්නේ නැහැ. ඔන්න අතර පිරිනවනා කිය ඔන්න ඒ කාලේ සීමාව. අතරදී ඒගොල්ලන්ට පිරිනිවෙන්න වෙන්නේ පිරිනව නිවෙනව නෙමෙයි. ඒ ඇති රහත් වුණොත් තමයි පිරිනිවෙන්නේ අතර කාලේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර ගෙනාවු භවගාමී කර්මයේ ශක්තිය ඉවරලා අවසාන වෙනකොට අලුතෙන් භවයක් උපදවන්න ශක්තියක් නැහැ. මොකද ඒ ශක්තිය පුනර්භව ශක්තියත් ඉවරයි. තිබිච්ච භවයේ අවසානයේ එහාට නගන්න ක්‍රමයක් ඇත්තේ නැහැ. අන්නේ වෙලාවේදී පස්චිම භවක චිත්තයෙන් අවසන් කරනවා. අර රහතන් වහන්සේගේ අවසානයත් එකයි මේ පස්චිම භවක චිත්තයේ අවසානයත් එකයි ඊට පස්සේ උපත කාටවත් නැහැ. ඉන්න දෙන පෙන්නන්න බෑ ඉන් ඉවරයි. ගැඹුරු දහමක් මේ විග්‍රහය තියෙන්නේ. ඉතින් මේක මීට වඩා හොඳයි. මේ ගැන හොයනවට වැඩියි. අනිත්‍ය දුක්ඛ නැත අසුභ කියන මේ ටික හොඳට සිහි කරලා තේරුම් අරගන්න එක. තේරුම් අරගත්තාම මේ ටිකමයි නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ. එහෙම තේරුම් ගන්නවා.